හොඳයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි පුරුදු පරිදි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි පුරුදු විදියට ලිඛිත ප්‍රශ්න වලින් ආරම්භ කරමු ලිඛිත වත්ස සභාගත කරන විදියට අපි තරංගගෙන් ඉල්ලා සිටිමු අවසරයි ස්වාමින් වහන්ස අද දින ලිඛිත ප්‍රශ්න 10ක් තියෙනවා පළවෙනි ප්‍රශ්නේ පෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංක භාවනාව ඊයේ ඔබ වහන්සේගෙන් ලද කමඨහන් උපදේශ අනුව භාවනා කොට එය මෙසේ විස්තර කරමි. මාගේ මූල කර්මස්ථානය නාසයේ මැද කොටසයි. හිඳගෙන සිටින ඉරියව්ව දෙස සිතින් බලා සිටීමේදී හුස්ම රැල්ල ප්‍රකට වෙයි. හුස්ම රැල්ල පිළිබඳව මා සතිමත් වීමි. ක්‍රමයෙන් කය සැහැල්ලු විය. එය ශරීරයට ඊතා සුවදායක සැහැල්ලුවකි. ශරීරයේ ඇති බව දැනෙන නමුත් එහි ගොරෝසු බවක් නැත. මෙම සැහැල්ලුව ඇතිවීම වැඩිවීම හා ක්‍රමයෙන් අඩු වී ගොරෝසු බව දැනීම එක් පර්යංකයකදී තුන් හතර වතාවක්ම අත්දකිමි. සමහර අවස්ථාවලදී මට මූල කර්මස්ථානයේ දැනීම අඩු වී නැති වී යයි. එවිට හෘද ස්පන්දනය මුළු සිරුරටම දැනේ. මොහුනේ සෑම මාංශ පේශියක්ම ඒ අනුව කම්පණය වන හැටි මා බලා සිටිමි. මූල කර්මස්ථානයේ නැවත දැනෙන තාක් මට මෙම කම්පන චංචල ගතිය දෙස සතිමත් වෙමි. මෙසේ සිටින විට විවිධ අරමුණු ශබ්ද කෙරේ හිත දුවයි. නැවත පැමිණේ. නැවත පැමිණි විට කලින් සිටි තත්වයේ වරහන් තුල මූල කර්මස්ථානයේ හෝ කම්පන චංචල ගති වෙනසක් වී නැත. සක්මන් භාවනාව පියවර තබන තබන තැන සිත පිහිටුවමි. සක්මනේදී තවමත් නිදිබර ගතිය අත්විඳිමි. පළමුවෙනි වටයේදී පවා සතිය නොකැඩුන හොත් අවසානයේ හැරෙන තැනට යන විට නිදිබර ගතිය දැනේ. විවිධ අරමුණු බාධා පැමිණිය හොත් නිදිබර ගතිය ඇති නොවේ. එදිනෙදා වැඩ සතියෙන් කිරීමේදී අවස්ථා කීපයකදී පර්යංකයේදී මා අත්දකින කම්පන චංචල ස්වභාවය හද ගැස්මට අනුව ඊතා මද වශයෙන් දැනෙන්නට විය. මෙය සුළු වේලාවකට දැනී නොදැනී යයි. මෙය දැනෙන්නේ මුහුණේ හා ඇඟිලි තුඩුවලය. මාහට කරුණාවෙන් වැඩිදුර උපදෙස් ලබා දෙන සේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය පතමි. මේ විදිහට පරියන්කේ හරි සක්මනේ හරි රූප කර්මස්ථානක එහෙම නැත්නම් මේ ඇහැට කනාසයට කයට දැනෙන දේවල් දිහා බලන්න හිටියොත් බලාන ඉන්නේ ඉන්නේ ඌව නිකන් පුදු වෙනස් වීමකට ලක් වෙනවා. අපි අනිත්‍යයි කියලා කියන්නේ ඒකට. ඒ වෙනස් වීමේ ආරයක් තියෙනවා. ඉස්සලා ගොරෝසු වෙනවා. ඊකට සියුම් වෙලා අතිසූක්ෂම වෙනවා. ඉතින් ওই තනේ යනකොට කොච්චරක් සියුම් වෙනකන් ඉන්න පුළුවන්ද කියන එක තමයි අපේ දක්ෂකම වෙන්නේ. මේ ගොරෝසු තිබුණ දේ ක්ෂය වෙවි ක්ෂය වෙවි වැය වෙවි වැය වෙවි නිරුද්ධ වෙවි යනවා තමයි නිරෝධ සත්‍ය කියන්නේ ඕකට. ඉතින් අපි කොච්චරක් දුරට යනකම් ඒක ගෙවෙනකම් බලන්න පුළුවන්ද කියන්නේ අපේ සතිය දියුණුකම. දුරට සතිය තියෙන කෙනෙකුට මේ ගොරෝසුවට තිබුණු අරමුණ ආනාපානේ වම දකුණ සද්ද ඕනම දෙයක් සම්පූර්ණයෙන්ම ගෙවෙනකම් බලන්න පුළුවන්. ඊට පස්සේ ආයෙ ඒක ගොරෝසු වෙනවා ආයෙ සිුම් වෙනවා. එතකොට පේන මේ අරමුණකට එක තාලෙන් කවදාකවත් ඉන්න බෑ. ඒ විනාශ වීම අපි වෙහෙසට ගත්තොත් ඊට පස්සේ භාවනා දියුණු වෙන්නේ නැහැ. ඉතින් බුදුහාරට පෙන්වන්න හදන්නේ මොකක් හරි අරමුණු කරලා එහෙම නැත්නම් නිමිටි කරලා ඒක දිහාම බලන්න කියනවා. බලනකොට මේක ලස්සනට ලියලා තියෙනවා. ඉන්නකොට ඉන්නකොට ඒක හැඩතල මාරු වෙනවා. මේ හැඩතල මාරු වෙන්නේ එන්නේ විචිත්‍ර වීම වෙන්නේ ඒවා මේ විරංජනේ වීම සිද්ධ වෙනවා. එතකොට කම්මැලි හිතෙනවා. එතකොට නීරස වෙනවා. එතකොට නිදිමත එනවා. ඉතින් යෝගාවචරය භාවනා කරනවා කියලා පැත්තකට යනවා. ඉතින් මේක තමයි බුදුහාමරණ බෙන්නන්න ඕනේ. ඔය යමක් දිහා බලන හිටියොත් ඒක කිසිදාසක විසිතුරු වෙන්නේ නැහැ. එන්නේ එපා වෙනවා. ඉතින් එපා වෙන්නේ තණ්හාව අඩු වෙනවයි කියන්නේ. ආසාව අඩු වෙනවයි කියන්නේ. ඉතින් ඒකද යෝගාවචරය නුහුරට ගන්නවා. භාවනාවට ආසාව අඩු කර ගන්නවා. භාවනාවට මනාපය අඩු කර ගන්නවා. එතකොට එයා අරමුණු තියුමුණා තුනී වුණා කියලා දමල ගහලා යනවා. භාවනාව හොඳට යනවා. අපි මේ Nirodhe දකින්න සුළු නෙවෙයි නම් භාවනා කරන්නේ. අනිත්‍ය දකින සුළු නෙවෙයි නම් භාවනා කරන්නේ විරාගයේ දකින සුළු නෙවෙයි නම් භාවනා කරන්නේ හැම භාවනා දියුණුවක්ම අපට පේන්නේ වැරදිල්ලක් අරියාදුවක් පටලවිල්ලක් කියලා. නැත් මේ ප්‍රකාශ කරන්න පුරුදු වුණාට පස්සේ තේරෙනවා ඒක තමයි බුදුරජාණන්තුට පෙන්වන්න ඕන අපට. අරමුණක් දිහා බලනකොට අරමුණ වෙනස් වෙනවා. ඉතලා රූපේ පේනවා ඊට පස්සේ රූප සංඥා බාටපත් වෙනවා ඊට පස්සේ ඒක නැතිලා යනවා. ඉතින් අපි මේ රූපේ රූප සංඥාවක් කරනකොට නුචෝදනා පත්‍රයක් පටන් ගන්නවා. ඊට රූප සංඥාවක් නැතිනම් ආය චෝදනා පත්‍රයක් ලියන්න පටන් ගන්නවා. ඒ නිසා අපි නිතරම භාවනාවත් එක්ක උරුට්ටු වෙලා හරියාදුවට තියාගෙන යන්නේ. ඒ නිසා භාවනා කරනකොට උගාවක් වැදගත් භාවනා වෙනදී වාර්තා කරන්න පුළුවන් නම් කියලා දෙන්න පුළුවන්. මේක තමයි රාගේ විරාගේ වෙනවා කියන්නේ. රංජනේ විරංජනේ වෙනවා කියන්නේ. ඒ නිසා නිදිමත එනකොට ඒ නිදිමත භාවනායේ ප්‍රයෝජනයක් විදිහට ගත්තොත් භාවනාවේ දියුණුවක් විදිහට ගත්තොත් ප්‍රතිපදාවේ දියුණුවක් විදිහට ගත්තොත් කෙලෙස් අඩුවීමක් විදිහට ගත්තොත් එයා කොච්චර ලස්සනට වාර්තා කරයිද ඔක. ඒකට ඇඹුලට නෙමෙයි වාර්තා කරන්නේ මම සතුටින්. දැන් ඇඹුලට වාර්තා කරන්නේ නිදිමත භාවනා අපරාධයක් සතියට බාධාවක් සතියට අරියාදුවක් කියලා තමයි ගන්න. ඉතින් ඒක පැහැදිලි කරලා දෙන්න එක සැරයක් කිව්වට නම් කොහොමඩක්වත් හිතලා දෙන්නේ නැහැ. 10 15 සැරේ කියලා කියලා කියලා කියලා භාවනා කරනකොට ඇති වෙනදී ඇති වෙන හැටි එල්ලියන්න. ඒ ගැන පශ්චාත්තාප වෙන්න යන්න එපා. පශ්චාත්තාප වුණොත් අපි මේ පශ්චාත්තාප වෙන්නේ කෙලෙස් ගෙවෙනවට පශ්චාත්තාපේ තියෙන්නේ. කෙලෙස් ගොරෝසුට තියෙනකොට හොඳට අවදියක ඉන්නවා. කෙලෙස් ගෙවෙනකොට තියෙන කම්මැලිකම, නීරසකම තමයි මේ අපිට තියෙන මායя. මේ බව දැනගෙන භාවනා කරනවා නම් මේක බොහොම සතුටින් කියාවි බලානින්දදී මට උණු මේ මේ විදිහට වෙනස් වෙනවා. ඒ තරම්ම භවනා දිනන ප්‍රතිපදාව දිනු වෙනවා කෙලස් අඩු වෙනවා. මට වෙන්දට වැඩි අවදිින් ඉන්න පුළුවන් කියන තැනට යෝගාවචරයා යෝනිසමංස්කාරය පැත්තට දාගත්තොත් මේ වාර්තා වුණත් මේට වැඩි බොහොම උනන්දු දහිතමත් වෙන විදිහට කීතයි. මේක ලියලා තියෙන එච්චරම දෝෂයක් කියන්න බෑ. මොකද ඒ කාරණා කාරණා තීරුම් ගන්න ලියලා තියෙනවා. ඒ නිසා මේක නැවත නැවත කරන්න මේ නීරසකම බලාපොරොත්තු යන්න. නිරුද්ධ වීම බලාපොරොත්තු වෙලා යන්න. නිරෝ විරාගයේ Nirodhe බලාපොරොත්තු වෙලා යන්නේ. එතකොට මේක ජයග්‍රහණයක් පෙරමග ලකුණක් සුබ ලකුණක් කරගන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස මා සහභාගී වන දෙවන වැඩමුළුවයි පර්යංක භාවනාව මෙහිදී මම තෙරුවන් කමා කරගෙන පර්යංකයට වාඩි වෙමි ආශ්වාස සහ ප්‍රශ්වාසය නාසිකාග්‍රය මූලික කොටගෙන සිදු කරමි. හුස්ම ඇතුල් වීමක් පිටකිරීමක් පිළිබඳව දැඩි අවධානය යොමු කරමි. ආස්වාසයේ සිසිල් බව සහ ප්‍රස්වාසයේ උණුසුම් බවද දැනෙන අතර ටික වේලාවකින් ආශ්වාසයේ දීර්ඝ වන බව දැනේ. එවිට ප්‍රස්වාසයේ සිදුවන බව ප්‍රකට නොවේ. මෙලෙස ටික වේලාවක් සිදු කරගෙන යන විට කය සැහැල්ලු වේ. තව දුරටත් ආශ්වාස ප්‍රස්වාසය කරගෙන යන විට දීප්තිමත් ආලෝක ධාරාවන් පැතිරී යනු පෙනේ. ඒවා එක ලෙස නොපවතී. රන්වන් පාට, කහ පාට සහ රතු පාට විශාල සූර්යකාන්ත මල් ලෙසත් වයිවර්ණ සමනල තටු ලෙසත් වරින් වර පෙනේ. මෙම දර්ශනය ඊතා ආලෝකමත්ය. මෙම අවස්ථාවේ සිතට වෙනත් සිතුවිලි නොයන අතර ආශ්වාස ප්‍රශ්වාසයේද කෙමෙන් නොදැනී යයි. නමුත් මම එම ආලෝක තුලින් ආශ්වාස ප්‍රශ්වාසයේ දෙස බැලීමට උත්සාහ කරමි. මෙම අත්දැකීම සෑම භාවනා වාරයකම සිදු නොවන අතර බොහෝ වාරවලදී සිදුවේ. සක්මන් භාවනාව ඔබ වහන්සේ දුන් උපදෙස් අනුව සක්මන් භාවනාව කරගෙන යමි. මුලදී වම දකුණ ලෙස පාදයට සිත යොමු කළත් පසුව සම්පූර්ණ යටිකය දෙස බලමින් සක්මන් කරමි. එහිදී পায়ට දැනෙන රළු ස්පර්ශය හොඳින් හඳුනා ගනිමි. මුලදී තරම් සිත වෙනතක දිව නැත. සක්මන් භාවනාව කරගෙන යන අතරතුරදී එක් අවස්ථාවක මාගේ ශරීරය නොව ඇටසැකිල්ලක් ඇවිද යනවා ලෙස දැනුනි. එය ලෙස එය දෙස බලමින් සක්මන් කළෙමි. මාගේ ශරීරයේ උකුල් ඇට සංදියට සවි වී ඇති පාද මාංශ පේශි සමග එහි ඇති ඇට චලනය වන ආකාරයද පෙනුනි. සක්මන් කිරීමෙන් අනතුරුව පර්යංකයට වාඩි වීමේදී ඊතා ඉක්මනින් කය සැහැල්ලු වන බවද නිරීක්ෂණය කළෙමි. ගරු ස්වාමින් වහන්ස ඉදිරි භාවනා මාර්ගයේ සාර්ථක කර ගැනීමට ඊතා ගෞරවයෙන් ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය පතමි. ඔ මේක එක වාක්‍යයක් විග්‍රහ කරුවොත් මම හිතනවා පණිය කමඨාන් සුද්ධ වෙයි කියලා. පරියංක භාවනාවේදී අර විදියට විසුතුරු වර්ණ සමනල තටු සූර්යකාන්ත මල් වගේ පේනකොට වෙන ලෝකේ අමතක වෙනවා. ඒ අතරින් ආනාපානේ බලන් උත්සාහ කරනවා කියලා ලියලා තියෙනවා. ඒක වැරද්දක් කියන්න නෙවෙයි මම මේ හදන්නේ. එහෙම ඒ පේන විසුතුරු දර්ශන හෝ අපුල ජනක දර්ශන හෝ මොනවා හරහා ආනපනේ බලන්න ඕන ඕන කරන්නේ සැකනම් විතරයි. එහෙම නැත්නම් ඒ දර්ශන වලට යන්න ආරෙන්න. ආනපනේ බලනවා කියලා කියන්නේ ආපස්සට යamak. ආනපාන වෙනුවට විචිත්‍ර විචිත්‍ර වර්ණ පේන්න පුළුවන් නැත්නම් කම්මැලි වෙන දේවල් දකින්න පුළුවන් එපා වෙන දේවල් දකින්න පුළුවන් මිනි ඕල් කොට දකින්න පුළුවන් අසුචි මොනවා දැක්කත් සැකනම් හෝ දැඩි ආසාවක් පහළ වෙලා තමන් ඇදගෙන යන ගතියක් පේනවා විතරයි ආනපානේ නැවත නැවත අර තමන්ගේ බූල කර්මත්තානේ සරණ යන්න ඕනේ නැත්නම් යන්න අවශ්‍ය නැහැ. ඒ නිසා ඉස්සරහට යනකොට යනකොට තමන්ට අවස්ථාවක් ලැබෙයි. ඒ මනරම් දර්ශන හෝ අප්පිරිය දර්ශන ආවට ආනපනේ බලන්න ඕන කමක් නැහැ. එන එන දෙයට යන්න ආරින්. ඒව අවුස්සලා අවුස්සලා ආනපනේ ගන්න ඕනේ සැකනම් විතරයි. ඉතින් ඒක මම උත්සාහ කරන හැම වෙලාවෙම මේක කියනද මේක උගව දෙනකොට තේරුම් ගන්න අමාරුයි. මේ ඒ මොකද හේතුව වෙන දෙයකට ඉඩ දෙනවද එහෙම නැත්නම් මූල කර්මත්තානේ සරණ යනවද කියන ප්‍රශ්නේ හැම වෙලාවෙම යෝගාවචරයේ මුණිත හිතේ තරන් දෙනවා. ඒකට සරල උත්තරේ සැකනම් විතරක් මූල කර්මස්ථානේ හොයන්න. සැක නැත්තම් සුබ පෙන්ුණත්, අසුබ පෙන්ුණත්, ලාභ පෙන්ුණත්, පාඩු පෙන්ුණත් නවන අවනම්බුවක් පෙන්ුණත්, නම්බුවක් පෙන්ුණත් දිගට යන එකයි තියෙන්නේ. ඒ නිසා නැවත නැවත මූල කර්මස්ථානේ සරණ යාම අත්‍යවශ්‍ය නැහැ. නිසකව යනවනම් ඒ යන දෙයට යන්න අරින්න සැකනම් විතරක් බලන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස මම ඔබ වහන්සේගේ ගුරු උපදේශ පරිදි ටික කාලයක සිට භාවනා කරන යෝගියෙක් වෙමි. පර්යංක භාවනාව මම පිම්බීම හැකිලිම මූල කර්මස්ථානයේ වශයෙන් වඩන යෝගියෙක් වෙමි. එහිදී මට පිම්බීම කෙටියටත් හැකිලිම දීර්ඝවත් දැනේ. සිත පිටතට යාම බොහෝ කොට අඩුයි. සිත පිට ගියද වහා ඒ බව හඳුනාගත හැකියි. සිතුවිලි සිතට නොනැගුණද අත්පා උරහිස් සහ බෙල්ලේ වේදනා සැරින් සැරේ දැනේ. එවිට මම එම වේදනාව තුනීවන තුරු මෙනෙහි කර නැවත මූල කර්මස්ථානයේට පිම්බීම හැකිලීමට සිත යොමු කරමි. සමහර පර්යංකවලදී මෙලෙස වේදනා දැනීම දේවතාවක් පමණ සිදුවන අතර සමහර පර්යංකවලදී වේදනා ඇතිවන්නේම නැත. නිදිමත එන්නේද නැත. භාවනාව පිළිබඳ කම්මැලි හෝ නීරස බවකුත් නැත. භාවනා කිරීමට මම කැමැතිය. මම පුටුවක වාඩි වී භාවනා කරන අතර ඉරියව්වේ අපහසුාවක් දැනෙන්නේද නැත. මේ ආකාරයට මට වරකට පැය 1 සිට පැය 1මාර අතර කාලයක් පරයන්ක භාවනාව සිදු කළ හැකිය. සක්මන් භාවනාව මම සක්මන් භාවනාව වම දකුණ වශයෙන් මෙනෙහි කරමින් සක්මන් භාවනාව කරමි. මම ලනුපැදුරේ සක්මන් කරන විට සක්මන අරඹා ටික වේලාවකින් තෙත ලනුපැදුරක ඇවිදින්නාසේ දෙපා වලට දැනේ. වැලි මළුවේ සක්මන් කරන විට තෙත වැලි පෑගෙන්නාසේ දැනේ. දැනට සක්මන් කරන විට වම් පාදයට බර යොදා ඇවිදින ආකාරයකුත් දකුණ කකුල උඩින් ඉදිරියට ඇදී යන්නාසේ දැනේ. සක්මන් භාවනාව කරන විට ශරීරයේ වේදනා, කැක්කුම්, නිදිමත ගතිය, කම්මැලිකම් ආදී කිසිවක් සිතට නොදැනී මම සක්මන් කරන විට වටපිට නොබලන අතර වම දකුණ අරමුණ කෙරෙහි පාද චලනයට අනුව මාරුවෙන් මාරුවට සතිය පවත්වමි. දැන් සක්මන් භාවනාව નિરાයාසයෙන් සිදුවන මට්ටමට පත්ව ඇත. සතියෙන් යුක්තව මෙය සිදු කළ හැකිය. මේ ආකාරයෙන් එක් සක්මන් භාවනා වාරයක් සඳහා පැය 1 සිට පැය 1යි කාල දක්වා ප්‍රමාණයක් සක්මන් කළ හැකිය. ගරු ස්වාමින් වහන්ස මට ඉදිරියට භාවනාව කරගෙන යාම සඳහා සුදුසු ගුරු උපදේශයක් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට කායික මානසික නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. මේ විදිහට බාධාවකින් තොරව සක්මන පරියන්ක එනවනම් පුතෝක වාඩිච්ච පුරුදු එකනා දැන් බිම වාඩි වෙන්න පුරුදු කරන්න ඕනේ. ටික ටික ටික කය Tamanට සහයෝගය දක්වන වෙලාවේ භාවනාව Tamanට සහයෝගය දක්වන වෙලාවේ ඒ පුටුවක තියෙන අවශ්‍යතාවය වෙනුවට උත්සාහ කරලා බලන්න පහසුවට ආසනේ සකස් කරලා බිම වාඩි වෙලා කරන්න මේ විදිහට ඇඟ අපිට භාවනාව සතිය අපිට අනුග්‍රහ කරනකොට අපි පුළුවන් තරම් අර පටන් ගන්නකොට තිබුණු සංකරත අඩුම් කරලා පුළුවන් තරම් බිමට බහින්න ඉගෙන ගන්නව නැත්නම් සාමාන්‍ය කරන්න ඉගෙන ගන්නවා. ඒ නිසා මුලදී ඕන සපත් දෙන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ආංශිලා හරි භාවනා කරන්න. හුතුගෙන හරි භාවනා කරන්න. ඒත් භාවනා හැදිලා එනකොට මතක තියානින්ද යන යන තන පුටු පුටු ගා ඉන්නවට වැඩිය ලේසි දීලා තියෙන තැන වාඩි වෙන්න ඉගෙන ගන්න ඕන. එතකොට ආසනේ පුරුදු කරන්න ඒකත් කරතර මිනිසීට කරන්න එපා. හොඳටම තමන්ට භාවනා හරියන වෙලාවේ බිම වාඩිලා බලන්න මොකද වෙන්නේ කියලා. මේ ඇඟ සහයෝගය දෙන වෙලාවේ අන්නේ වගේ මේක ස්වභාවික කරණේ කරන්න ආධුනිකයෙකුට වශයෙන් නැත්තම් ඇඟ උරු නැති වෙලාවේ ඕනේ පහසුකමක් දීලා උරු වෙලා yaadiyගෙන එන වෙලාවේදී මේ ඇක්චුලි පෙර සක්මන්ට වැඩිය පුළුවන් තරම් පිට සක්මන කරන්න. පුළුවන් තරම් වැලි මලියුම සක්මන් කරවන්න. වාඩි වෙන එකත් පුළුවන් තරම් බිම වාඩි වෙන්න. ඒකට තමයි ලොකු සතුටක් ඇති වෙනවා. මුලදී අපි දඬුවට ගහගෙන පුරුදු වුණාට ඇවිදින්න පුරුදු වුණාට පස්සේ ළමයට දඬුවට ඕනේ නැහැ. ඒ නිසා පුටුවක පහසුකම් දැනෙනවනම් දැන් බලන්න වර්ධතර දෙන්න නෙවෙයි. නමුත් බිම ඉඳගෙන කරන්න පුළුවන් කියලා අන්නේ විදියට මේ පරිසරයත් ස්වභාවිකකරණය කරන එක තමයි වාර්තා වහගෙන ඉන්නකොට මට හිතුණා කිව්වොත් හොඳයි කියලා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම අවුරුදු 20ක පමණ සිට ගල්ලෙනක වාසය කරන ස්වාමින් වහන්සේ නමකගෙන් භාවනාව සඳහා උපදෙස් ලබාගෙන ඇත. නමුත් මාහට උන්වහන්සේ මුණ ගැසෙන්නේ අවුරුද්දකට වතාවක් හෝ දෙවතාවක්ය. එම ස්වාමින් වහන්සේ මාහට කියා දුන් ක්‍රමයක් නම් ඇසට රූපයක් ගැටි දකින තැන කනට ශබ්දයක් ඇසෙන තැන නෑසෙන තැන දිවට රස දැනෙන තැන යනාදී ලෙස බලන ලෙසයි. තවද නාසිකාග්‍රයේ අග සිදුවන්නේ කුමක්ද කියා බලන ලෙසයි. මෙහිදී ඇසේ දකින තැන ස්ථිර දෙයක්ද වෙනස් වෙන දෙයක්ද එහි සිදුවන්නේ කුමක්ද යනාදී ලෙස බලන්න යයි උපදෙස් ලැබුණි. ශරීරයේ කම්පන ගති බලන ලෙසත් ඒවා සාහිත්‍යකරණය නොකොට එනම් නම්ගම් දනවන්නේ නැතිව ඒවා දෙස බලන ලෙසත් උපදෙස් ලැබුණි. සමහර වේලාවට පර්යංකයේ සිටින විට ඇසේ චලනයන් මාහට හොඳට දැනේ. නමුත් සමාවන්න එසේ බැලීම වරදක්ද? එළවලු කපන විට, නාන විට, දාඩිය දමන විට යනාදී ලෙස නොයෙක් කෘත්‍යයන් ඊතා හොඳින් නිරීක්ෂණය කොට ඒවා පිළිබඳව සිහිය යොමු කරන ලෙසත් නිතරම මාහට අවවාද දුනි. ගෞරවනීය ස්වාමින් වහන්ස මාහට ඇති ගැටලුව නම් මෙසේ ඇසෙන තැන බලන තැන යනාදී ලෙස බැලීම වරදක්ද මා යම් ගැටලුකාරී තත්වයකට මුහුණ දී සිටිමි මාහට යම් උපදේශක් ලබා දෙන ලෙසට ඔබ වහන්සේගෙන් ගෞරව පූර්වකව අයද සිටිමි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවභාවයක් පතන්නා වූ බෝධියකින් නිවන් සුවයත් සාක්ෂාත් කරගන්නට ලැබේවායි ප්‍රාර්ථනා කරමි මෙහි ආවට පස්සේ දීලා තියෙන උපදේශ ගැන කිසිම තැකීමක් කරලා නැහැ. ඒකෝට මං හරියට වෙන්නේ මං අර දැකව නැති ගල්ලෙනේ හාමුදුරන් බයිනවා වගේ. මට කාටවත් බයින්න ඕන කවන්නේ මෙහි ආවනම් මෙහි දෙන උපදේශ අනුව භාවනා කරනකොට මොකද වෙන්නේ කියන එක විතරක් කියන්න. ගියාත්මේ මොකද උනේ? අල්ලපු ගෙදරම්මඩි මොනවද කරන භාවනාව? ගල්ලෙනේ හාමුදුරන් දෙන උපදේශ මට වැඩක් නැහැ. මම මේ පහත් කළ සලකන්න හදන නිසා නෙවෙයි. මේ කරුණා කරලා කියන්නේ මේ ආඩපස උපදේශ පන්තිය ලැබුණද ඒක සැක නැද්ද? ඒක කෙරුවද? මොකද උනේ? එතකොට නම් මම වගේ කියන මේ පොයි දවසෙත් ඇවිල්ලා උපාසක මහත්තයෝ කොහොම කියන්නේ කියලා හොන්දටෝම අයිත් එක තරහ වෙලා ගියා. එයා කියන සංජපන් කෙනෙක්ගේ බණ ගාව උදේ කියන එක නෙවෙයි හැන්දෑවේ කියන්නේ. දැන් මොකද කියන්නේ? මං කොහොම මන් නෙවෙයි නං කියලා තියෙන මං මොනව උත්තර දෙන්නද? ඔයාට ඕන නම් මං කියන දේ කියන්න. නෑ නෑ මට දැනගන්න ඕනේ බුදුහාමුදුර දෙකක් කියලා තියෙනවා. එකක් මුදේ බන මුලදී එකක් කියනවා පස්සේ එකක් කියනවා මම කිව්වා ඒකේ ඒ හාමුදුරන් අහගන්න එපා දැන් මයි ළඟට ඇවිල්ලා මොකක්ද අහන්නේ තියෙනවා ඊට පස්සේ කියනවා ඔබ වහන්සේ ප්‍රශ්නේ අහන්නත් තියලා එකට කඩාපනිනවලු මම බලාපොරොත්තු වෙන්නේ එහෙම එකක් නෙවෙයි කියලා මම කිව්වා තමුසිත බයන කියන්නේ නෙවෙයි යෝයි මම පැවිදි උනේ මම පැවිදි උනේ මම නිවන් දකින්නේ තමුසිත කරගන්න දෙයක් කරගන්න යන කෑ ගහලා කියයි ඉතින් මම කිව්වා වාසි මට ඒ වෙලාවේ මම සක්මන් කර කර හිටියේ ඒ නිසා මම කරුණා කරලා කියනවා අර ගල්ලෙනේ අතලෙනේ මේලෙනේ කතා වලට නෙමෙයි මේ අපි උපදේශ පන්තියක් දෙනවනේ. ඒක ඇහුණද මොළ ධාතුවට තේරුණාද කරාද ඒකේ මොකද වෙන්නේ කිව්වනම් අඩු අනේකින් පටන් ගත්තා නම් ඔබට ගන්න තියෙන මාතෘකාව. ඒ නිසා මම කැමති මේ ලියපෙක නැන් අහන්න මෙහෙදී පුදුරසත්‍ය ඇහුණද හිතට වැදුනද භවනා කරාද මොකද උනේද කියලා කියනවනම් ඒක අපි ගන්නවා සාකච්ඡාවට. නැත්තම් මේ නන්නා දුන්න ආමතු කෙනෙක් එක්ක මම තරහ වුණා වෙනවා. කැමති නැද්ද ලියපෙකන මම තර වැඩි කතා කරා ඒ නිසා හුඟක් කරලා අත උස්සන්නේ නැහැ එහෙම වෙච්චා. ඒක මට තේරෙනවා. ඒ නිසා කරුණාකරලා ඔක්කොටම මම මේ කියන්නේ ඔයගොල්ලන්ගේ ගියාත්මේ තොරතුරුවත් ඔයගොල්ලෝ කළුද සුසු කියන එකවත් ජාතකවත් මට මොකක්වත් වැඩන්නේ. අහගෙන ඉන්නවා මම ඉතින් මට නම මම කනට ගන්නෑ. මට ඕන කරලා තියෙන මේ උපදේශ ක්‍රියාත්මක කරනකොට මොකද්ද තේරෙන්නේ? මොකද්ද වෙන්නේ කියන එක විතරයි. ඒ කියන්නේ මේක විතරයි ලෝකෙ තියෙන එකම භාවනාව කියලා නෙවෙයි මම මේ කියන්නේ. මට එහෙම කියන්න ඕන ගමන් නැහැ. මෙහෙ ආපුවම දෙන්නේ ඕක තමයි. ඒකට අර පරණගෙන ආපුවා දාගෙන තාම දැන් මේ 6 වෙනි දවස් විතර යනකොට තාමත් අනාගෙන ඉතින් පව් කියලා හිතනවා. දැන් ওই මෙහෙන් පිටරට ගිය කට්ටිය එහෙට පොලොස් ගෙනියනවා. එහෙට වැල් කොහිල ගෙනියනවා. ඒ ඔක්කොම ගිහලා එහෙ තියාන කකයි. ඉතින් මෙහෙ ඉඳලා කහපිලා මැරියල්ලකෝ මේ ලංකාවේ ඉඳගෙන. එහෙ ගිහිල්ලා එහෙට පොලොස් නැහැ කියලා අඬනවා. එහෙට කොහිල නැහැ කියලා. නේ මට ගියාම අමාරුයි කියලා පොලොස් බෙදනවා මං කෝ. යකෝ කාලා කාලා ඇති වෙලා තියෙන පොලොස් මෙහෙ මට ඕක උඹලට ලොකුටන්ට මන්න මොකද්ද කියන්නේ. පිස්සු. ඒ රටේ මිනිස්සු කාලා ජීවත් වෙනවනේ එහෙත් જાතියක් තියෙනවනේ. ඉතින් එක්කෙනෙක් කියනවා මට මේ රත කල්කේ මේ නවරත්න කල්කේ වන්ලු ළමයි හම්බෙච්චාම මේ ගන්නද මම ඒ ගෑනුට ළමයි හම්බෙන්නේ නැද්ද ඊටත් ඇතිනේ මොකක් හරි කල්කයක් ඒක කරපංකෝ මට මේවා ලෝක විහිළු මොකද ඇවිදින හින්දා ගිය තැනක තියෙන දේ කරපන් ඉතින් ගිය තැනට යන්නේ අර ගල්ලේනේ හම්දුරන්ගේ කරගෙන දැන් ඊට පස්සේ මගෙන් අහනකොට මම ඇඟට කඩාවා ඉනවා ඒක ෂුවර් ඒකත් කරන්න මම ඒක එක නම් මට හොඳට විශ්වාසයි. ඒ නිසා මම පටන් ගත් දවසේ කිව්වා අපි සාකච්ඡාවට යන්නේ මේ උපදේශ පන්තියක් දීලා තියෙනවා සීල් සමාදන් කරලා තියෙනවා. මේ අපි ක්‍රියාපද්ධතියක් කියලා තියෙනවා. ඒක පිළිබඳ ප්‍රශ්න තියෙනවා කතා කරන්න. පිට දේවල් දාන්න එපා. දාපුවම මම නිකන් ඇවිස්සෙන හැබැයි එහෙම නැත්තම් මටත් හැබැයි ඔය අහගෙන යනකොට නිින්ද යන ගතියක් තියෙනවා. ඒ නිසා මේ වගේ දෙයක් කියන එකත් නරක නෑ. ප්‍රශ්න තුනකට විතර සැරයක් තරංගයි ඒවා එකක් කියන්නේ. එතකොට අපිට රත් වෙලා එයි. ගෞරවනීය ස්වාමින් වහන්ස මම මූලික කමඨහන ලෙස ආනාපාන සතිය වඩමි. අද උදෑසන මාගේ භාවනා අත්දැකීම මෙසේය. මුල් දිනවල ශාරීරික වේදනා අත්විඳද පසුව සිත තැම්පත්ව තිබූ මට ඊයේ රාත්‍රී නැවතත් අතොරක් නැති සිතුවිලි සිතට ආවේය. මා සිතුවිලි දෙස බලමින් සිටි අතර එකක් දෙකක් හැර අනෙක් ඒවා ආවාසීම යන්නට ගියේය. සිත හසු හසු වූ සිටිවිලිද මා අසතියෙන් ඒවාට හසු වූ බව සිහි කළ වනම නොපෙනී ගියේය. අද උදෑසන 4:00ට පමණ පර්යංකයට ඉඳගත්තේ විනාඩි 20ක් පමණ සක්මන් කිරීමෙන් පසුවයි. ක්‍රමයෙන් මගේ හිසට මහ බරක් පටවන ලෙසක් දැනුනි. පහලින් ගැලූ යම් දෙයකින් හිස පිරී ගියාසේ හිස් කට්ට ගලවා යන්නට තරම් වේදනාවක් මට දැනුනි. මේ දැඩි වේදනාව ඉවසමින් එදෙස බලා සිටි මා බැරි තැන දැස් හැර විනාඩි දෙකක් පමණ සිට නැවත පර්යංකයට වාඩි උනේමි. එවිටද එසේම අධික තදවීමක් සමග හිස දෙදරා යන තරමේ වේදනාවක් දැනුනි. ඊයේ උදෑසන යම් ශක්තියක් සිතට කාවැදී එය හිසට එකතු වනසේ දැනුණ අතර අද උදේ මුළු පැයක් පුරා දැනුණු හිස දෙදරා යන තරම් වූ මහත් තෙරපීම හා තදවීම අද්දුටුවද මම සියල්ල දරාගෙන සිටියෙමි. මට නිින්ද නොගිය බව කියමි. වෙනත් රෝගී තත්ත්වයක්ද නොමැත. මීට පෙර භාවනා වාරවලදී ශරීරයේ ඇටකටු කියතකින් කපනවා වැනි කටුක දැඩි වේදනා මා අත්දැක ඇත. එලෙසම අද උදේ මගේ හිස් කටුව දැන් දැන් ගැලවි විසිවේවි යන වේදනාවක් දැනුනි. මාගේ ඉදිරි භාවනා කටයුතු වලට උපදේශක් ලබා දෙන සීක්වා. ඔබ වහන්සේට නිරෝගී සුවයත් නිවන් සැපයත් ප්‍රාර්ථනා කරමි. ඒ වගේ අර පරියන්කේ පරියන්කට වෙනස් වීම් සිදු වෙනවා. හුඟක් වෙලාවට අපිට අර හොඳ පරියන්කයක් ආවම හිතනවා ඒක දිගටම යයි කියලා. ඊට පස්සේ ආයේ එන වේදනාවක් කෙන එකක් නැහැ, හිතවිලි එන එකක් නැහැ, සද්ද බාධා වෙන එකක් නැහැ කියලා. නමුත් ඒක උනාට පස්සේ අර ඊට ඉස්සරහට හොඳ පරියන්කයක් ගියයි කියන එක අමතක කරන තරමටම මේක බින්දුවටම බහිනවා ආත්ම විශ්වාසයත් අඩු වෙනවා සද්ධාවත් අඩු වෙනවා දිගට භාවනා කරන එක නා ආය දවසක් ගියාට පස්සේ ආය තමන් විසින්ම කරපු පොඩි උපක්‍රමයකින් මේවා හරියනවා ඉතින් එන්නේ එන්නේ එන්නේ මේ කරදරයක් වෙච්චාම බලාපොරොත්තු දෙයක් වෙච්චාම තමන්ගේම උපකරණ මල්ලේ තියෙන උපකරණයක් ගන්න වැඩ කරන වැඩ කරන ලොකු විශ්වාසයක් ඇති වෙනවා ඒ විශ්වාසය එන්නෙම හරියන පරියන්කොලින් නෙවෙයි ඔය කියන වර්ධින පරියන්කොලින් තමයි ඒ නිසා ඒ ආවට සටන පාවා දෙන්නේ නැතුව දිගට ගෙනියන එක තමයි සතතාභ්‍යාසය කියලා කියන්නේ. බුදුජානනාංශ මේ චේතෝකීල සූත්‍රයේ සඳහන් කරනවා බුදුන් ගැන සද්ධාාවක් නැත්තම් ධර්ම ගැන සද්ධාාවක් නැත්තම් සංඝයා ගැන සද්ධාාවක් නැත්තම් සීල නැත්තම් ඒ සතතාභ්‍යාසය කරගන්න බෑ දාලා යනවා යන්නේ. වෙන විදිහකට කියනවා නම් මෙතෙන් අවශ්‍ය කරන සද්ධාව මදි. වරක හරිනවා වරක නැති වෙනවා. ඇත්තටම සද්ධාව පණ ගහන්නේ ওই කියන වරදින වෙලාවල් වල තමයි. ඒ වෙලාවට අත නැර දිගට කරගෙන යන්න ඒචි වගේ වේදනා කරදර කරනවා නම් නිදිමත පලාතක ඉන්නේ යම් වෙලාවක භාවනාව හරි ගිහිල්ලා සංසිඳනවනේ ඔන්න නිදිමතේ අලිමන්දිවට හරක් කියලා එකක් නැත්තා එකක් එක්ක. ඉතින් යෝගාවචරය දැනගන්න ඕනේ කොයි වෙලාවෙත් මේක නඩත්තු කළ යුතු සමතුලිතතාවයක් මිස ස්වභාවික සමතුලිතයක් කියලා එකක් නැහැ. හැම වෙලාවෙම පදම් කරන්න. සමබර කරන්න ඕනේ. ඒක තමයි යෝගාචරය කරන අප්‍රමාදේ. ඒ නිසා මේ වගේ දෙයක් ආවට පශ්චාත්තාප නොවි දිගට කෙරුවොත් තමයි තේරෙයි. මේ වගේ අපහසුතා හරහා යන්න යන්න භාවනා බොහොම මෝරච්ච තනතුල තලතුණා තත්යකටපත් වෙනවා. ඒ ඒක තමයි අපිට අන්තිමට ආත්ම විශ්වාස වගේ එකතු වෙන නිසා දිගට මේ විදිහට ප්‍රතිඵල අපේක්ෂා කරන්නේ නැතුව කරගෙන යන්න කියන එක තමයි දෙන තියෙන උපදේශය. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන තුලදී මෙන්ම පර්යංකයේ තුලදීද අරමුණ කෙරෙහි සතිමත් භාවය ඇතිවේ විනාඩි 30ක් පමණ මෙසේ සතියෙන් සිටිය හැකිය ඉන්පසු බොහෝ වේදනාවන් ඇතිවේ අරමුණ පිළිබඳ දැඩි උදාසීන බවක් ඇතිවේ සක්මන සක්මනින් හෝ පර්යංකයෙන් නැගී සිටීමට සිත්වේ වෙනදා මෙන් නොව දකින රූප ශබ්ද ආදිය කෙරෙහි දැඩි උදාසීන ගතියක් ඇත බොහෝ විවේකීව සතිමත්ව කය හෝ සිත දෙසම බලා සිටීමට සිත්වේ. සක්මන හා පර්යංකය වෙහෙස කර බැවින් ඒ දෙකම එපාවන ස්වභාවයක් ඇත. නමුත් මේ ඇතිවන తত্ত্বය මම සිහියෙන් යුක්තව දකිමි. එම නිසා ඉරියව්වෙන් ඉරියව්ව මාරු කර ඒ අනුව සිත පිහිටුවීමට උත්සාහ ගනිමි. තෙරුවන් සරණයි. ඔබ වහන්සේ උතුම් නිවනින්ම සැනසේවා. ඔබ මේ ඇතිවෙන උදාසීනකම හැම උදාසීන කමනාටන් නෙවෙයි බොහෝ විට ඉන්නේ භාවනා ප්‍රතිඵලයක් වශයෙන් නම් අපි එතෙන්දී සත්න පාවල් දෙන්නේ නැතුව දිගට ගෙනියෑමෙන් තමයි අපි මෙතෙක් නොදන්න ගැඹුරකට යන්නේ. ඒ නිසා ඒ උදාසීනකම අපි විරංජනේ කියන වචනේ සඳහන් කරනවා. එහෙම නැත්නම් නිබ්බිදාව කියන වචනේ සඳහන් වෙනවා. ඒව විශාල ඥාන. පොඩි පොඩි ඥාන නෙවෙයි. විරාගය කියලා කියනවා බුදුන් කියනවා විරාගෝ සෙට්ටෝ ධම්මාණං මේ විරාගය තමයි ධර්මයේ තියෙන ශ්‍රේෂ්ඨම ධර්ම. ඉතින් ඒකට කම්මැලි පාළුයි උදාසීන කියලා දාලා ගියොත් අපි දමල යන්නේ නිවන තමයි. අපි දමල යන්නේ කෙලස් කැපෙන ගතිය තමයි නිසා ඒ වගේ වෙලාවට සතිය යුතුව කටයුතු කරන්න ටික කාලයක් කරනකොට හුරු වෙනවා. එතකොට ඔක උදාසීන වෙනුවට මේක ප්‍රතිඵලයක් වශයෙන් එදාට තේරෙයි කියලා බලාපොරොත්තුක් ඇති කරන්න පුළුවන්. ස්වාමින් වහන්ස මාගේ මූල කර්මස්ථානයේ නාසිකාග්‍රයයි. ආශ්වාස ප්‍රස්වාසයට හිත තබාගෙන ඉන්නා විට ඊතා ඉක්මනින් හුස්ම ස්පර්ශ වීම නොතේරේ. නමුත් හුස්ම ගන්නා බව තේරේ. ඒ සමගම හිසේ වම් පැත්තේ සිට දකුණු පැත්තට මුහුදු රැලි ආකාරයට කම්පන දැනේ. මේ පර්යංකයේදීද සක්මනේදීද තේරේ. එවිට මම ඒ දෙස හොඳින් බලා සිටිමි. ටික වේලාවකින් එය තුනී වී නැවත හටගනි. මේ ආකාරයට බන අසන විටද සමහර විට සාමාන්‍ය කටයුතු වලදීද දැනි. පර්යංකයේදී මෙලෙස ධාතු ලක්ෂණයට සහ හුස්මට මාරුවෙන් මාරුවට සිත යොදාගෙන සිටිමි. සමහර වෙලාවට මට සිතෙනවා මම භාවනා කරන්න නැති බවත්. එනම් මුලදී තිබූ මගේ ආයාසය නැති වී ඇති බව තේරේ. පර්යංකයේ සිටින විට සමහර වෙලාවට බාහිර සිතුවිලි පැමිණියද කිසිදු ප්‍රතිචාරයක් නැති නිසා නැති වී යයි. භාවනාවේදී ඇතිවන මේ ස්වභාවය මට මහත් හිස් බවක් ලෙස දැනි. ගතේ මෙන්ම හිතේ සැහැල්ලුවද කල යුතු දෙයක් නැති බවද නිතරම හැඟේ. ශරීරයේ ඇති ධාතු ලක්ෂණ නිරන්තරයෙන්ම ඇති වී නැති වී යන බව හැඟේ. ඔබ වහන්සේගෙන් කාරුණික උපදෙස් පතමි. මේක අර මුලදී ලියලා තියෙන ආනාපානය සහ ධාතු ගුණ අතර මාරු වීමක් වෙනවා කියන්නේ අතට ආනාපානි කියන්නේ ධාතුම තමයි. ඕක වෙනම ආනාපානයේ ධාතු වලින් තොරව ධ්‍යාන දෙයක් නැහැ. නමුත් අපි අර උරු කරගෙන තියෙන ක්‍රමේ. ඒ නිසා එහෙන් බලන්න ගියාට පස්සේ යම් වෙලාවක මේක මේ මම හිතියත් නැතත් සිද්ධ වෙන ක්‍රියාවක් කියලා වැඩේ යන්න පටන් අරගත්තොත් මම යගේ තියෙන වටිනාකම නැති වෙනකොට වැඩේ නීරස වෙනවා. ඊට පස්සේ ඇතුළත් එකයි පිටත් එකයි හරියට ඇයි වැරදිලත් එක මගේ නෙවෙයි කියන තත්ත්වයටපත් වෙනවා. ඉතින් ඒතර තද මම ආයන එක හිටපේකනට ઈચ્છා බංගත්වයක් ඇති වෙනවා. දැන් මාව ගණන් ගන්නෑ. මං හිටියයි කියලා වැඩක් නෑ කියලා. නමුත් ඒක තමයි බුදුහාමුදුරු කියන විමුක්තිය. Taman නැති උනට මේ වැඩේ යනවා. මම කරනවා මම තමයි කෙරුමා මම තමයි යක්කා මම තමයි අයියා මම තමයි මුදුනා කියලා කියොත් ඉතින් උනන්දුවේ යෙදෙනවා. නමුත් මේ එකටවත් මම යවුනේ නැහැ. ඒක යනාතේ යනවා ධාතු මනස කාට ගියාම ඒක තමයි තේරෙන්නේ. ඉතින් නායක වුණාට පස්සේ ධාතු මනස කාට තේච්චාම ඔන්න වහකන ඔන්න කෝච්චියට පයින්. එදෙන් වැඩ නැහැ නේ හිටියයි කියලා වැඩ නැහැ. ඉන්න ඉලන්දාරි කවුරක්වත් අහන්නේ නැහැ මේ නායකයන්ගේ නායකච්චයන්ගේ උපදේශ. ඇහුවත් දෙන්නේ ඔලොමරොන් දන් දේවල්නේ. ඉතින් උගානම් ගන්නෑ නැහැ. ඒකට නායකයන්ට නායකච්චයන් තියෙන්නේ මේ මාළු නිවාස කියලා જાතියක් තියෙන්නේ. මොනවද ඒවට කියන්නේ වැඩි එක එක නම් දෙනවා. ඒවට ගාල් කරලා ඊළඳාරි Tamanට ඕන වැඩක් කරගෙන ඉන්නවා. වැඩි මහන්නේ මොනවද ඒවට කියන්නේ? වැඩි හිටි නිවාස. ඒ ගහන්නවද වැඩි පුරවැසි. ලස්සන නන්දානවා හරි කැතයි නිසා මේ පුරවැසි වැඩි හිටි පුරවැසි නිවෙස්. මහලු මඩම කියලා තමයි ඔකට කියන්නේ. අර කටු ගැලේ මරන්න ඉන්න හරක්ගත ගහලා තියෙන අර පාරයි. එච්චර තමයි. නාකි වෙනකොට Tamange වැඩි වෙන්න ඇරලා යන්න දන්නේ නැව බදාගෙන ඉන්නවා. නාවි නෙවෙයි. ඊලන්දාරි කාලේ වුණත් යම් විදියකට මම මෙතෙන් ඕනේ වැඩේ යනවා කියලා දැකලා සතුටු වෙන්න පුළුවන් නම් rahat වෙලා තියෙන්න ඕනේ. නෑ මම නැතු ඒක කියනකොට මට කම්මැලි වෙනවා නම් ඒ කියන්නේ මම කයට සහ ජීවිතේට තියෙන ආශාව නිසා අපි උනන්දු වෙන්නේ වැඩ කිරීමට තියෙන ආශාව හරහා විතරයි. ධාතු මනසිකාරයකට බරපතල චෝදනාවක් මේ ධාතුන් කිසි අපි හිතියන් නැතත් වැඩ. ඒවා සදාචලයේ අන්තරායයි. නිසා ධාතු මනසට දාපුවාම ඉලන්දාරිට උනත් එකයි නාකි උනත් එකයි පිරිමුණත් එකයි ගෑනු එකක් තුනයි. පැවිදි උනත් එකයි නැති උනත් එකයි. මම හිටියොත් මේක අවුල්. මම නැතුව යන්න දුන්නොත් ෂෝක් එකට යනවා. අන්න එක දිහා බැලලා ගලන ගඟක් අයින ඉඳගෙන ගඟ ගලන හැටි බලාගෙන ඉන්න පුළුවන් නම් තෙමා ගන්න නැතුව අත දාන්න නැතුව ලස්සනයි. මේ ගඟ ගලන්නේ මම නිසා නෙවෙයි මට තියෙන්නේ වීලි දැන කියලා ගඟ ගලන තියා බලන්න එක. ඉතින් ඒක තමයි විපස්සනා කරනවා කියන්නේ. ඒක මම විසම බාත් දැක්මක්. මේ එකම දෙයකට ඔක්කත් මම යවන්නේ නැහැ. මම හිටියොත් ගෝරි ගොඩයි. අවුලම තමයි. කැපිපේන දඟලන දඟලීල නිසා ඒ නිසා මේ දේ යන තල්ලු කරගෙන යන්න ඔතෙන් යනකම් ඊට පස්සේ ඔය යන්න දැන එකයි තියෙන්නේ. ඉතින් කොච්චර තල්ලු කරන්න ඕනද කොතනද යන්න අරින්නේ කියන එකයි මෙතන ප්‍රශ්නේ. කොච්චර දුරට යනකම් අපි මේක මේ ඇහැ පාදලා දෙන්න ඕනද ඊට පස්සේ කොතට පස්සේද මේක ඒකේ මට්ටමට යන්න ඕන කියන ළමයෙක් හදලා කොච්චරට යනකම් උපදෙස් දෙන්න ඕනද ඊට පස්සේ ළමයා තමන්ගේ වැඩේ කරගෙන යන්න ඕනද කියන එක දෙමාපියන්ට බරපතල ප්‍රශ්නයක් දෙමාපියෝ අන්තිම නැට්ටට යනකම් දරුවෝ නඩත්තු කරන්න හදනවා ඒක දරුවන්න බේන්නේ මල හොන්තුව ඇති කෙරුවයි කියලා ඉවරලා හැම මගුලටම ඇඟිලි ගහන්න එනවා උඹලගේ වැඩක් බලන ගෙදර හිටපල්ලා කියලා නොකිය කියනවා හැබැයි ඒ දෙමම්පියන්ට ඇහෙන්නේ නැහැ. දෙමම්පියන්ට ඕනේ අර දරුවන්ට කවලා පොවලා මූණකට හොදලා පිටත් උන් කියන්නේ උඹලගේ වැඩක් බලන පැත්තකට යන් අපේ දෙකට එන්න එපා. ඒක ඉතින් කසාද බැන්දට පස්සෙත් යනවා ගෙවල් වලට. අලුන්ට පෙන්නන්න බෑ. නාකියෝ නාකිච්චෝ. ඒ වගේම භාවනාවත් යනකොට යන්න අරින එකයි තියෙන්නේ. එතකොට වෙන දේ තමයි කම්මැලි. ඒකට තමයි සතත අභ්‍යාස ඕන තියෙන්නේ මේ කම්මැලිකම කියලා කියන භාවනාවේ දියුණුවක්. වැඩේ දැන් හොඳට යනවා. මට වෙන්නටත් වැඩි අවදියේ බුදුහාමුදුරු කරේ සද්ධාව ඇති කරගෙන මේක දිහා බලාගෙන ඉන්න පුළුවන්ද? ගඟක් අයින දෙන ගඟ දිහා බලා ඉන්නවා වගේ. ඒකට තමයි ජීවත් වෙනවා කියන්නේ. ඒ තමයි කියන්නේ ශරීර සෞඛ්‍යය කියලා. ඒ තමයි කියන්නේ චිත්ත ශක්තිය කියලා. ඉතින් ඒක බැරි නම් අපි කරත් බැඳගත්තු ගොන්නු වගේ වැඩටම බැඳිලා ඉන්න જાතියක්. ඉතින් ඒක තමයි අපි ඉතින් දුප්පත් පවුලේ උපදිච්චාම රජ පවුල වල නෙමෙයි නම භාවනාවේදී අන්නේ මට්ටමට ආවට පස්සේ ඒක යnderලා බලන්න ඉන්නවනම් ඒක ලොකු තලතුණකමක් කියලා කියන්න පුළුවන්. ඒක අමාරු භාවනාවෙන් අල්ලන්න ඒ ඉතින් චින්තාමේ ඥානහරහා කල්යාණ මිත්‍ර ආශ්‍රය හරහා තමයි දිනු කරගන්න තියෙන්නේ. ඒ නිසා මේකට තියෙන උත්තරේ තමයි මේකට ලෑස්තිලා යන්න කියන එක. තෙරුවන් සරණයි අතිපූජනීය ගෞරවනීය ස්වාමින් වහන්ස මම මෙම භාවනා මධ්‍යස්ථානයට ආ ආදුනික අයෙක් වෙමි පර්යංක භාවනාව මා මෙම මධ්‍යස්ථානයේ භාවනාවට ආ දිනයේ පටන්ම දින 3ක් පමණ පර්යංක භාවනාවේදී කමඨහන අනුව නාසිකාග්‍රයට සතිය පිහිටුවා ආශ්වාස ප්‍රශ්වාසය දෙස සතියෙන් බැලීමට වීරිය ගතිමි එහෙත් මිනිත්තු 10ක් පමණ එසේ පර්යංක භාවනාවේ යෙදී සිටින විට පාදවල තදබල වේදනාවක් ඇතිවන නිසා භාවනාවේ යෙදෙන පැය තුල කීප වරක් ශරීරයේ ඉරියව් මාරු කිරීමට සිදුවිය. ඒ අතර ආශ්වාස ප්‍රශ්වාසයට සතිය පිහිටුවීමද වෙනස් වෙයි. සිතටද වෙන අරමුණු විටින් විට එයි. දින දෙකක සිට පර්යංක භාවනාවට වාඩි උවත් පිට දෙසින් දෙපසට ඉලෑට බිඳී තද වෙනවා වැනි තද වේදනාවක් ඇතිවන නිසා පර්යංකයෙන් නැගී සිට සක්මන් භාවනාවේ යෙදෙමි. ඒත් ඒ වේදනාව තද ලෙස නොදැනුණත් වේදනාව තිබුණි. එහෙත් ඔබ වහන්සේ කමඨහන් සුද්ධ කිරීමේදී ඉවසන්නා නිවන් දකී යන උපදේශය ඇසීමට ලැබීමෙන් පසු ඊයේ සවස 3ට යෙදෙන පර්යංක භාවනාවේදී කමඨහන අනුව නාසිකාග්‍රේට සිත යවමින් ආශ්වාස ප්‍රශ්වාසයේ දෙස සතියෙන් බලා සිටියෙමි. මිනිත්තු 5ක් පමණ සිටිනා විට ඉලෑට අතරින් පිට පුරා නැගෙන වේදනාව දැනෙන්නට විය. එම වේදනාව දෙසම සතියෙන් බලා සිටියෙමි. ඒ සඳහා බලවත් වීරයක් සමාවන්න ඒ සඳහා බලවත් වීර්යයෙන් පැය පුරාම ගත කිරීමට මට සිදුවිය. වේදනාව මම නොවේ මගේ නොවේ යයි සිතමින් සතියෙන් එදෙසම බලා සිටියෙමි. වේදනාව එක්වරම වැඩි වී ඊතා හිමින් ටිකින් ටික අඩුවන්නට විය. පැය ගතවන විට වේදනාව නැත්තටම නැති විය. මේ දෙසම මම සතියෙන් බලා සිටියෙමි. ඉන්පසු රාත්‍රියේ පර්යංක භාවනාවේදී කයේ වේදනා කිසිත් නොදැනුනි. වෙනත් සිතුවිලි පැමිණෙනවා දුටු වෙමි. එහෙත් ඒවා පාවී ගියාසේ දැනුනි. කමඨහනේ සතිය පිහිටුවා ගැනීමට හැකිවිය. ඉරියව් මාරු කිරීමටද අවශ්‍ය නොවිය. කයේ සැහැල්ලුවක් ඇතිවිය. සිත තවම වෙනත් සිතුවිලි වෙත විටින් විට යනු පෙනුනි. අද පාන්දර පර්යංක භාවනාවේදී කයට ඊටාම සැහැල්ලු බවක් හා වැඩි වේලාවක් කමඨහනේ සතිය පවත්වා ගැනීමට හැකිවිය. මේ සැහැල්ලු බව නිසා සතුටක් අත්විඳින බව මට දැනුනි. මා ලැබූ ජයග්‍රහණයක්සේ මට දැනුනි. ගෞරවනීය ස්වාමින් වහන්ස මේ ගැන තවත් උපදෙස් මා පතමි. අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට අමාමහා නිවන් සුවයම අත්වේවා. මේට වෙලිය කොන්ද කැඩෙනම් ජාති වේදනාව පැමිණේවා කියලා අපි යනවා. ඉතින් එච්චරනේ දෙන්න තියෙන්නේ දැන්. ඔය තවත් ඉදිරියට උරගාලා බලන්න ඔය බර වේදනාවක් එන්නේ. ඒ කියන එක පව් හැබැයි. එහෙම නැති එච්චර තමයි කියන්නේ. එතකොට කිඳිරි ගන්න එක. එතකොට රචනය මුල් කැලේ ලියන්නේ නැතුව අනිත් දවසේ ලියාවේ. මට කොන්දේ අමාරුවක් නැගිට්ටා සක්මන් කරා. ඒත් අඩුනේ කන බින්දන් ඔක්කොම කපලා දාන්න. ඕව අහන්න කවුරුත් නැහැ මේ ලෝකේ. බුදුහාම කියන්නේ විරිය ආරම්භ කතාවක් කරනවා නම් කරවන් මිනිසුන්ට කුසීතක උපදන කතා කතා කරන්න යන්න එපා. ඒක සාසනේ නෙවෙයි. මේ රචනෙට හොඳයි. මේට වැඩි කොන්දේ අමාරුවක් ඇවිල්ලා ලියන්නේ කිව්වොත් එහෙම දැන් රචනෙ පටන් ගන්න අර පළවෙනි සුටින් එක අයින් කළා. ඉලයට අතරින් එන වේදනාවට නම් වැඩක් දුන්න ස්වාමීන් වහන්සේ අද අම්මා ඊටතරි ලෝකයක් ඒත් දුන්න ස්වාමීන් වහන්සේ කියලා එදාට වඩා නිවන් සැප තව තියෙනවා නම් ඒත් දෙනවා. ඒ නිසා මේට වැඩි දුකක් වේදනාවක් අස්පනා පිටම හොම්බකට ඉවටෙන්න ලැබේවා කියලා අපි යනවා ඊගාව පරියන්ක ඊගාව ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංක භාවනාවේදී මම දැන් මෙතන ලෙස අරඹන ලද අතර සිතුවිලි සන්තතියක් පෙනී අනතුරුව හුස්ම ගැනීම සියුම් ලෙස කය කම්පණය වීමෙන් දැනුනි. ඒ හුස්ම ගැනීම හා සියුම් සිතුවිලි වෙතට වරින් වර මාරු වෙමින් අනතුරුව භාවනාව ඉදිරියට යන ලදී. කෙමෙන් සියල්ල සියුම් වන බව තේරුනි. හුස්ම ගැනීමේ කම්පන ශබ්ද බාධා නොවුනද ඒවා සිහියට හසුවන විට රළු බවක් තේරුනි. මෙසේ වැඩි වේලාවක් ගත වූ පසු ඊළඟට සිහිය ඊතා හොඳින් තිබියදී කිසිවක් හසු නොවන සයක් දැනුනි. එනමුත් ඉන්නා බව ඊතා සියුම් හුස්මේ කම්පන ඉඳහිට සියුම් කතාවැනි සිතුවිලි තිබුණත් ඒවා හරහා මම දැන් මෙතන ලෙස කිසිවකට සිත නොයවා සිටීමට හැකි අවස්ථාව අවස්ථාද පැමිණි අතර සෑම විටම මම නොවේ මගේ නොවේ ලෙස බැලීමි. ඊතා සුවදායක වූ අතර තව වේලා එලෙසම සිටිය හැකි බව හැඟුනි. භාවනාවෙන් නැගිට්ට පසු සමාධියෙන් මත්වන ස්වභාවයක් නොතිබුණු අතර ইহත තත්වයේ සිත සාමාන්‍ය වේලාවේදීද පැවැත්වීමට උත්සාහයක් ගතිමි. සක්මන් භාවනාවේදී යටිපතුලට සිහිය යොමා ආරම්භන අතර හොඳින් එය සිදුවන විටදී විස්තර බැලීම වැඩි කිරීමට උත්සාහ විය. විලුඹේ සිට මහපට ඇඟිලි දක්වා වන බර මාරු සමග ස්පර්ශයන් හොඳින් පෙනේ. දෙකකුල් වල ස්පර්ශ අතර ඉඩක් ඇද්දැයි බැලුව විට පෙනුනේ එක මාපට ඇඟිලි ඇඟිලි ප්‍රදේශයකින් තල්ලුව යෙදෙන විට අනෙක් විලුඹ පොළවට පතිත වී ඇති බවයි. එනම් යටිපතුල් ස්පර්ශයේ අතර හිඩසක් නොමැති අතර එක කකුලක් ලෙස ගතහොත් නම් එසවීම යැවීම ලෙස ක්‍රියාවලියක් ඇති බවයි. කෙසේ වෙතත් මෙසේගත් උත්සාහය නිසා මා පෙර දිනක ලියූ පරිදි හිතා සිතුවිලි හසුවීම අඩුවීමක් තිබුණි. ස්පර්ශයේ පමණක් ලෙස සිහිය යොමන අවස්ථාවන්හිදී හිසේ දෙපසින් තද කරමින් සමාධි ගතියක් වැඩිවනු අත්දැක්කෙමි. ඔබ වහන්සේගේ අවවාද අනුශාසනා පාද නමස්කාර පූර්වකව ඉල්ලමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා. අරමුණට වඩ වඩා ලං වෙන්න ලං වෙන්න හිතට හිතන්න වෙලාවක් නැති වෙනවා. හිතට වේදනාව විඳින්න වෙලාවක් නැති වෙනවා. හිතට සද්ද අහන්න වෙලාවක් නැහැ. ඒ නිසා අරමුණ ඉස්සලා ඉස්සලා ටිකක් දුරස්තව තමයි බලන්නේ. ඒක හොඳට ලං වෙලා මේ මුල මේ මැද මේ අග කියලා ලං වෙන්න ලං වෙන්න බාහිරගෙන කරදර නැති වෙනවා. ඒ නිසා කරදර නැති වෙනවා කියලා ප්‍රාර්ථනා කරලා හරියන්නේ ඒකට කළ යුත්තක් තියෙනවා. ඒ කළ යුත්ත කරන්නත් අරමුණ මූණ දෙන්නේ නැතුව මුලිච්ච වෙන්නේ නැතුව කරන්න බෑ. ඉස්සලා අරමුණ මූණ දෙන්නේ. මුලිච්ච වෙන්න හරි. මුලිච්ච උනාට පස්සේ පුළුවන් තරම් ඒකට කිට්ටු කරන්න ඕනේ. කිට්ටු කරන්න කිට්ටු කරන්න අරමුණේ විස්තර වැඩි වෙපේන අතර බාහිර කරදර නැති වෙනවා. ආය අරමුණත් එක්ක දුරස්ත වෙච්ච ගම අර සද්ද වේදනා හිතවිලි අතර මැදට එනවා. ඉතින් ඒක නිසා අපි අරමුණ දඩමීමට ගන්නවා, අඩේට ගන්නවා, පාවිච්චියට ගන්නවා. ඒක කොයි වෙලාවද ගැඹුරට යන්න ඕනේ, කොයි වෙලාව සුසු වෙලාව කියලා හරියට දැනගන්න එක දඩයක් කාර්යය. ගිනි කන වට්ටගත්තට පස්සේ සතා හිමීට ලං කරනවා උට. වේලිච්ච කෝටු කඩන්නෙත් නැතුව, ගිනි කන ගහපු ටෝච් එක හොල්ලන්නෙත් නැතුව ළඟට ගිහිල්ලා වෙදි කියන්නේ ඉස්සෙල්ලා හොඳට බලනවලු මේ ඇහි එළියෙම කියන්න පුළුවන් කියලා කියන දඩයක් කාර්යයට වැඩියෙන්ම බලනවලු බඩදරුවම ගැනද කියලා. දඩයන් සාත්‍රේ වැරදීලු මේ වතුර බොණ්ඩේ යන සතෙකුට හෝ ගැප්ගත් තිරිසන් සතෙකුට වෙඩි තියන්නේ නැහැ කියලා මේ මම හිතන ඔය දඩයන් වලට මේ ප්‍රධාන වෙච්ච යක්ෂයෙක් ඉන්නවා. ඒ යක්ෂයාට දොළපිදෙන ඉඳලා තමයි දඩයක් කාර්යය කරන්නේ. ඒ යක්ෂයා කැමති නැතුළු වතුර බොණ්ඩ යන සත්තුන්ට වෙඩි තියන්නයි ගැබ්බර දරුවන් සත්තුන වෙඩි තියන නිසා ඒ ලං කරන වෙලාවේදී තමයි දඩයක් කාර්යයේ සෙල්ලම තියෙන්නේ. ගිනි කනාරට වට්ටගත්ත දඩේමට හිමීට ලං කරනවා. එක හතකින් තුවක්කු අරගෙන හතර නඩෙන් තමයි යන්නේ. අන්නේ වගේ යෝගාවචරයේ අරමුණට කිට්ටු කිරීම දන්නවනම් අරමුණ කිට්ටු වෙනවා කියන්නේ ලෝකේ කරදර ඔක්කොම අයින් වෙනවා. ඉතින් ඒ නිසා අපි ලෝක කරදර ගන්නවයි කියලා කියන්නේ අපිට සරණ යන්න අරමුණක් නැති වෙච්ච වෙලාවක විනය කරන්න දෙයක් නැහැ. නිසා නිතරම සරණ යන්න අරමුණක් කිට්ටුක තියාගන්න. අරමුණට කිට්ටු වෙනකොට ලෝකේ කරදර අයින් වෙනවා. ඒක නිවනට යන්න ඉස්සෙල්ලා හම්බෙලා තියෙන ලොකු සාන්තියක්. අවසාන ප්‍රශ්නේ ස්වාමින් වහන්සේ. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේ ඊයේ දිනයේ පැවසූ ආකාරයටම දිගටම පර්යංක භාවනාව ආනාපාන සතිය කරගෙන ගිය අතර වේදනාවන් අඩුවෙන් දැනෙයි. මාගේ මූල කර්මස්ථානය ආනාපාන සතියයි. නාසයේ අගට පුළුන් රොදක් දැවටෙනවාක් මෙන් දිගටම දැනි. එය ක්‍රමයෙන් සියුම් වී යයි. මේ ආකාරයට විනාඩි 40ක් පමණ එක දිගටම කරගෙන යා හැකි අතර වෙන කිසිවක් නොදැනී භාවනාව කර ඇති කියා සිටුන විට නතර වෙමි. එහෙත් අද උදෑසන සිට හුස්ම රැල්ල එලෙසම දැනෙන අතර මාගේ හිස ඉක්මනින්ම පහළට පහත් වෙයි. හිස දකුණු අතට වැඩි වශයෙන් පහළට යන අතර එම වේලාවේදීත් හිත හුස්ම රැල්ලේ පවතී. මා හිස ක්‍රමක්‍රමයෙන් ඉහළට ගනිමි. එහෙත් නැවතත් හිස පහළට වැටේ. හිස පහලට වී තිබෙන විටත් සතිය පවතී. මා පර්යංකයෙන් නැගිට පුටුවක හිඳගෙන දෑස් පියාගෙන බැලූ අතර එවිට ඊතා ඉක්ම ඉක්මනින් හිස පහලට යයි. හුස්ම රැල්ලද එකම අයුරින් පවතී. බිම ඉඳගෙන දිවා කාලයේ පර්යංකයේ සිටින විට හුස්ම රැල්ලේ සිත පැවතියද දිගින් දිගටම විකාර රූප පෙනෙන්නට විය. ඒවා විටක රූපවාහිනියේ විකාශය වන වීර කතාය යුද්ධ කරන අයගේ දර්ශනද යුද්ධයකදී කෙනෙකු අනිත් අයට අනදෙනවා වැනි අවස්ථා පෙනෙන්නට විය. මෙම සිද්ධීන් මුලින්ම දුටුවේ අද දිනයේ පමණි. මාගේ ප්‍රශ්නය නම් 1. මේ විකාර රූප පෙනීම සාමාන්‍ය දෙයක්ද? 2. භාවනා කරන විට නිදිමත නැතිව හිස ඉක්මනටම පහළට පහත්වන්නේ ඇයි? හිස පහළට ගිය විට හිස් සමාවන්න හිස පහලට සිටි විට සතිය පවතින නිසා හිස එසවීම නොකල යුතුයද කරුණාවෙන් පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි ඔබ වහන්සේට තෙරුවන් සරණයි ඔය කියන්නේ තුන්වෙනි කාරණාවට කියලා විදිහට හිත කෙලින් තිබුණත් ඇල වෙලා තිබුණත් පාත් වෙලා තිබුණත් සතිය තියෙනවා නම් අපි දැහැහෙන දොරට බේරිලා තියෙනවා ඉතින් එතකොට සතිය ඉස්සර කරගෙන යනවා නම් තේරෙයි යම් වෙලාවට අරමුණට හොඳට සමීපව සතිය පිහිටනකොට මේ කයේ වැක්කෙන සුළු සුරුපයක් එනවා. අර පින්නකට මහා පාගෙන ඉන්න ගතිය කරගෙන යන්න බැරි වෙනවා. හරියට නිින්ද ගියාට පස්සේ මේ ශරීරය මේ ඉරියව පවත්ත ගන්න බැරුව යනවනේ ඔහේ මේ වැක්කිරලා යන ගතිය. ආන්න ඒක සමහරට ශරීරයේ තියෙන ස්පාසුවක් ඒක. මං කියන්නේ අනිවාර්යයෙන්ම සමාධියට යන බෙල කඩ වැටෙන්න ඕනයි කියලා. වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක කරන්න තියෙන්නේ තමයි සතිය තියනවා නම් මේක දැනගත්ත ගමන් බෙල්ල තියෙන්නේ ඇලවිලයි කියලා ඒ දැනීම හරහාම භාවනාවෙම නැගිටින වෙලාවක් එනවා. ඒකට තව ටිකක් ඉස්සරහට යන්න ඕන. එතකොට ඒක තමයි තේරෙයි. නමුත් මේ වාර්තා කළ තියෙන නිසා සෑහෙන දුරට මේ දක්වා මේ දක්වා ලකුණු ලබාගෙන තියෙනවා. ඉස්සරහටත් ඉස්සුවාට කමක් නැහැ. උසන් නැතුවත් මේ වැඩේ වෙන එකක්. ඒක නිසා ඉස්සරහට එම් වෙයි කියලා බලාපොරොත්තු වෙන දිගට කරගෙන යන්න අර වගේ විකාර රූප පේනවා මේ රූපේ රූප සංඥාවක් බාටපත් වෙනකොට තමයි බලහින්න අරමුණ මත් කරගෙන දැපෙන දමාගෙන එහිම හිත පවත්නකොට ඒක තුනී වෙන ප්‍රමාණයට හිතට දැනෙන දේ ඇහෙන දේ වැටෙන දේ ඔක්කොම ඒ සංඥා බාටපත් වෙනවා. හැබැයි ඉතින් අර මේ පේන සංඥාවෙන් ගන්නෙ මොකද්ද කියලා මේ මේ යුද්ධක විධානයදීමක්ද එහෙම නැත්නම් වෙන පශ්චාත්තාපයක්ද මල් ගොඩක්ද අසුචිද කියන එක Taman ළඟ තියෙන සංඥාවක් තමයි. සමහරලාට ගිය ආත්මේ මේ යාපනයේදී මැරිච්ච එක්කෙනෙක් නම් මේ ආත්මේ ආවට පස්සේ ඉතින් අර පරණ උපකරණ ආයුධ ගැන කතා කරනවා මොනවද දැක්කත් ඒ සංඥාවල් වලින් තමයි තියෙන්නේ. උයාර පොඩි එකෙක් ඉන්න ඌ මන් දන්නව දන්නව ඌගේ වැඩේම ටෙලිවිෂන් එකේ කැමැතිම යුනිෆෝම් ඇඳලා තියෙනවා බලන්න ඌට ඕනේ. හැම වෙලාවෙම යුද්ධයක් කියලා නරගත්තොත් කොහිතත් බලනවා. ඉතින් තාත්තත් එක්ක චිත්‍රපටයක් බලන්න ගියා. ගියාට පස්සේ ඉස්සර වගේ වෙනවලු දැන් තියෙනවලු ජාතික ගීය ගායනා කරනවා. මේක නැගිටලා එක පාට සීටුවෙන් හිටගත්තා. තාත්තා ඉන්නවලු නිකන් බකන් නිලාගෙන ඉතින් කිලෝ ජාතික ගීය ගායනට ඔහම ඉන්න බෑ සීටුවෙන් ඉන්නවා කිව්වා. තාත්තා මට කියනවා සාංශ මේක කොහෙන් ආව එකෙක් දන්නේ ඌ කෙලින් සීරුවෙන් ඉඳගෙන තාත්තට කියවලු ඔහම නිකන් සෑලුවට ඉන්න බයි කියලා. ඉතින් ඒක ගිය ආත්මෙ ඉතින් එහෙන් ආපෙකෙක් වෙන්නේ නැහැ. ඒ වගේ මේ පේන දේවල් වලට නම් දාලා තමයි අපි කතන්දර ගොතන්නේ. ඒව අපි ඉතින් ගිය ආත්මෙන් ගෙනාවා තමයි. වෙන කෙනෙකුට ওই පේන දෙයට වෙන නමක් තමයි දාන්නේ. ඉතින් බෞද්ධයෝ දාන්නම් භාවනා කරන කතෝලිකයෝ දාන්නේ නැහැ. කතෝලිකයෝ දාන්නම් මුස්ලිම් අය දාන්නේ නැහැ. තම තමන්ගේ <clears throat> අගයන් ආඩම්බරයන් අර පේන ගොජේට දාගෙන ඉතින් තව කවුරුට ඒක ඔව් කිව්වොත් ආයා යාළුවා. නෑ නෑ එහෙම නෙවෙයි මෙහෙමයි කිව්වොත් ඒ තරහ වෙනවා. පේන්නේ එකමයි. අපි දාන නම් වනම් වෙනස්. ඒ අර අපේ තියෙන අගයන් ආඩම්බරෙන් හැටියට තමයි. ඒ නිසා ඒකත් ඔහෙ මේ මේ රූප නෙවෙයි ඇත්තට මේ රූප සංඥානේ. ඒව ඇවිල්ලා নানা විදිහින් අපි වටන්න හදනවා. අපිට කරන්න තියෙන එකයි සංඥා දාන්න එපා. හඳුනා ගන්න යන්න එපා. හඳුනාගත්ත ගමන්ම ඒක දිගේ කතන්දරයකට යන්න. තමත් මේ මගේ අවධානය කඩන්නයි හදන්නේ. ඒ නිසා ඕනේ නාටකවන් නටපන්. මම උඹට නංවනන් දාන්න දෙන්නේ නැහැ කිව්වොත් අරසයි. නංවනන් දාපු ගමන් ඒක අපේ බබෙක් බවටපත් වෙනවා. ඉතින් ඒක අමාරුයි. මේ මොකද හේතුව අපිට කවදාකවත් දෙයක් දිහා බලලා නමක් දාන්න නැතුව ඉන්න බෑ. බුදුන් සසඳාන් කල් දෙනවා මේ ලෝකේ තියෙන හැම දෙයක්ම නමකින් කැලිසිලා තියෙන කියලා. අපිට මොනම දෙයක්වත් දැකලා නමක් නැතුව ඉන්න බෑ. ඒ නිසා රේන ගොජේටත් නම දානවා. දාන්නේ ගොජේ නමක් තියෙන නිසා නෙමෙයි අපි ගෙනාවු අපේ තියෙන අගයන් ආඩම්බරයෙන් තමයි. ඉතින් මේවට හරියට පොත් ලියනවා සමහර. මේ මේ ගිය ආත්මේ වුණා. එහෙම නැත්නම් ඉස්සරහට වෙන්න තියෙන දේවතුූප සංහාර නැත්නම් ධාතුක්ෂෝභ මොනවා හරි කියලා දානවා කියන හැම කෙනාම පටලැවෙන. ලොකු සංජය ලියලා තියෙනවා මේ මට්ටමට ආවට පස්සේ පුළුවන් තරම් ඒව ගැන යන්න නැතුව ඒ වෙලාවේ අරමුණත් එක්ක මූල කර්මස්ථානත් එක්ක ගත කරලා ඔය වැල් විහිදෙන කතා වැල් ගෙතර කතා නතර කරන්න කියලා. තව ශාංශනාවගේ පොත මම පරිවර්තන කරනවා. ඒ ශාංශ කියන ඕක පුළුවන් තරම් විස්තරව බලන්න. එතකොට ගිය ආත්මිකව බලන්න පුළුවන්. වෙන්න තියෙනවා බලන්න පුළුවන් කියලා ගුරුවරු දෙන්නේ දෙකක් කියනවා. මාත් නිකන් කියන කතාව පිළිගු ශාංශ කියන එක ටිකක් බරයි. ඔය පේන කතන්දර වලට එපා පුතේ ඔය කතන් කතා අහන්නට මමයි උඹට ලේකිරි කර දුන්නේ කියලා නන්දමණිගේ හිතුවත් තියෙන්නේ. එක එක අයවිලා කතන්දර කියනවා. තමයි පුළුවන් තරම් සැක සැකනම් මූල කර්මස්ථානේ සරණ යන්න ඕව ගැන වැඩි වෙලා ගන්න යන්න එපා. හොඳයි හරියටම දෙකයි. ඉතින් අද අපි මේ යටතට්ටු යනවා මේ ප්‍රධාන මේ නිසනවනේ වාර්ෂික රැස්වීම. ඒ නිසා සමහරට මට තුනට වාඩි වෙන්න ඉන්නේ කන්නේ. ඒගේ පහට ඉස්සලා ඉවරනොත් අපි ධර්ම දේශනාවට සම්බන්ධ වෙනවා නැත්නම් කාලසටහනේ පොඩි පොඩි වෙනස්කම් වෙන්න තියෙන එකක් තියෙන අවුරුද්දකට සැරයක් වෙන එකක් නිසා මම මේකට සහභාගී වෙනවා මතක් කරන්නේ අවස්ථානුකූලව වැඩිම ප්‍රයෝජනක් වෙන විදිහට කාලසටහන පාවිච්චි කරන්න කියලා. මෙතනින් අපේ සාකච්ඡාව સમાપ્ત කරනවා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.